උපන්දිමේ උරුමය රැක එකම රටක සීනය මැද එකම රටක සීනය මැද දෙස බස රැස රැකගන්නට පෙරටම යමු දිවි නොතකා රුපු නොද බිඳ ජයගත්තු ජයගත්තු එල්ල ජාතික රණවිරුවෝ රණවිරුවෝ සුර විරුකම් සිහිකර ඔබ සුර විරුකම් පෙරටම යමු දිවි නොතකා උපන් දිනේ උරුමය රට එකම රටක සීනය මැද එකම රටක සීනය මැද දෙස බස රැස රැකගන්නට පෙරටම යමු දිවි නොතකා සියත පතල ඔබේ නාමේ ඔබේ නාමේ සීතර කොද තෙද මහිමේ තෙද මහිමේ නැමද නිබඳ තුනුරුවනේ නැමද නිබඳ තුනුරුවනේ පෙරට ඇදමු දිවි නොතකා උපන්දිමේ උරුමය රැක එකම රටක සිහිනය මැද එකම රටක සිහිනය මැද දෙස බස රැස රැකගන්නට පෙරටම යමු දිවි නොතකා